සහ චතුරාර්ය සත්‍ය අතර තියෙන සම්බන්ධය මතකද? දැන් මතක නැති ඉතින් මතක කියන්නේ කොහෙද දැන් අර ශික්ෂා බදාට අදිෂ්ඨාන කරන්න ඕන කියන එකවත් මතක නැහැ. බලමු ඉතින් ඉදර්ශන මාර්ගයේ පළවෙනි ග්‍රන්ථයේ සියලු පිටුව බෙල්ල ගන්න. මට නැඹුණකම් පොත් පිටු සහ 21 වෙනි පිටු පොවතින පොසත යන්නේ අර්ථය නම් පොයේ දිනයයි එනම් බොහෝ දිනේ සමාදන් වන සීල ශික්ෂාවක් වශයෙන් ඇඳින්නවද කැමැති කාලයක් උපසත අෂ්ටාංග සීලය සමාදන් විය හැකිය මතකද මෙහෙම එකක් කරනවා. එහෙම භ්‍රමචර්යාවේ හැසිරීම විකල් මුත්‍රේ බැලකීම නැතුගේ වේ වේ මේ සිත ඉදාස් කර ගැනීම පල්ගන්ධ විලෝන් දැරීමේ බැලකීම උත්සස්සුන සහ මහසුන් මහත් අසුන් පරිභෝගයෙන් බැලකීම නිසා මේ සීලේ සමාදන් වීමෙන් උපාසක දෙමේ අවුහා සමාන වෙනවා. සමගින් වාසය කිරීමක් වැනි බුදුරජාණන් වහන්සේ සමාන වෙනව නෙවෙයි මෙතන කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඉන්නවා. ළඟ ඉන්නවා. සම්මන් මිසි සමාදන් වූ අඩනෝ කැලැන්ඩෝ මතකද වචන දෙක තේරුම්? එහෙමයි එහෙමයි සර්. මම තේරුම්. මම තේරුම්. අඩ වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? කැලැන් වෙන්නේ නැහැ කියන්නේ මොකක්ද? දැන් මේවා දන්නේ නැතුව තමයි රැපෝල් එකේ නිවන් දකින්න ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවනේ රුවන්වැලි සෑයට ගිහිල්ලා මේ පල්ලට්ටියක් අරගෙන රුවන්වැලි සෑය වටේ ගියා කියලා. ඊවාබෝධි වටේ කියලා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනේ කවදාත් වෙන්නේ දෙයක් බව මට තියාගන්න. මේ සෑහෙන දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ දවස්වල බණපදයක් අහලා නිවන් දැක්කේ ඒ දේවල් ඊළඟ කලින් බුද්ධ ශාසනවල මුල කරපු අය තමයි. ඒ ඔයගලන්ට මේ දේවල් මුළු වෙලා නැත්තම් ඉතින් රැඳෙන්නේ නැත්තම් අවුරුදු 10000 කීයක් යන්න බැයිද කියන එක වදන් දෙනවා. එතන බාහිර තත්ත්වයක් නම් තියෙන. දැන් තමන්ට තේරෙනවා තමන්ගේ බාහිර තත්ත්වේ අපලත් අඩියට වැටිලා නම් තියෙන්නේ. ඒවට අපි දැන් මේ කරන දිනදා ජීවිතේ ලෞකික ජීවිතේ කරන හැමදේම අපි කතර කරන්නේ එක්කෝ ඉල්ලත් බෝසතාණෝ සතර පෙරණ මිදි දැකලා ඒ කරත් හරවගෙන ගියේ. දාලා රූපා කරත් වහාම එළකුවා. ඒ දර්ශනය මම කියලා ඒ දර්ශනය එන්නේ කියන්නේ. දරිතරේ නා. ඒ කරත් හරවගෙන පහල්ලේ ක්ලිනික් බලාගන්න. දැක්කා. ඕක අපි කරලා නැත්නම් පිට කරා. අරන්ට හරෝගෙන යන වෙන්නේ. අපි ඕන තරම් කරලා තියෙනවා. හරිද? එක්සෑම් එකක් ලඟ වෙනකොට මොකද්ද කියන්නේ අපල ගන්න. තමයි. අතේ කිව්වේ. දැන් ඔය නටන එක නතර කරලා පාඩම් කරපන් කියලා කියලා දෙනවනේ. ලාගේ ලඟ වෙනකොට. එයි එහෙම කියන්නේ. අවධානය රටරට රටරට විභාග ෆේල් ලොකු ප්‍රශ්නයක් තියෙනවා විභාගයක් ලඟ වෙලා ඉන්න ළමයි එල්ලා කර කර හිටියොත් අනිවාර්යෙන් ඒ ළමයි විභාග ෆේල් වෙන්න තියෙන හැකියාව වැඩි ඒ කියන්නේ කාලයක් නැහැ රටරට ඉන්න වෙලාවක් මාරු වෙනවා නම් ළඩ වෙනවා නම් මැරෙනවා නම් අපිට තවත් විනෝද වෙන්න කාලයක් නැහැ අයින් වෙලා නැහැ පොඩි කෙටි කාලය ඇති අවුරුදු 50යි 60යි සමහරවිට මට පේන මොන දැක්කා අවුරුදු 10ක් වගේ තියෙනවා අවුරුදු 5 වගේ අය තියෙනවා නටන්න වෙලාවක් නෑ ඒක ඇවිල්ලා තියෙනවා කවදා අපි සතර පෙරණිමිතිවත් ගන්න නෑ රටම තර යන්නේ අභිධර්මයේ කරගන්න අතර පෙරණිමිති වල තියෙන ධර්මකාරණේවත් උරුට අරගෙන ඒක කියලා දෙන්නේ නැහැ කියලා විතරයි ආහාරයෙන් හරවගත්තේ මොකද කියන එක තේරෙන්නේ නැහැ. හතරේ අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ඉස්සරහ යකුත් නෑ සතුන් දෙන්නුත්තේ දෙලේ මාලෙක් බලන ලක්ෂමන ස්වාමීන් වහන්සේ සලවාචා ප්‍රශ්නය ආ ප්‍රශ්නය උඩ ආ දැන් දැන් දැන් දැන් මේ තේරුණා නේද දැන් ඇහෙනවද කියන එක ඇහෙනවද එහෙම ස්වාමීන් හරි හොඳයි. ඒක දැන් දැන් තේරෙනවා නේද ප්‍රශ්නයක් තියෙනවා ලොකු. අපි ඉන්නේ දැන් මේ කොච්චර භාවනා කරත් ඌව යට අඩි ඉන්නවා. මේ ළඟදී අපවත් වුණා හොඳට බර භාවනා කරු සාමිනාසිලා. මම අවශ්‍යයෙන් බැලුවා කොහෙද දැන් යෝගාස වැඩේ ඒ දැක්කා බොහොම සංවේග ජනක තැනක තමයි මට අවශ්‍යයි දැනුම් දුන්නා. ඒකයි තත්ත්වේ. වස්තිහාත්‍රියක් ගත කරලා අවටාන් දීලා. නැත් එහෙමයි. ඒ නිසා මේක කරනවා නම් ඉවර වෙන්න මොකක්ද? අන්න මගලතර කරලා ගැලවෙන්න බැහැ ලොකු මුත්‍තිල තත්ත්වයක දැන් ඊට පස්සේ මම ගිහිල්ලා ආවේ බාරලා ඒක නිසා මේ බොහොම බයනක ලෝකයක අපි මේ ඉන්නේ අපි අර පොලිස් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි එක බැලුවද ඒක බැලුවද ඒ කියනවා නේද විශ්වත් එක්ක කලෙක්ෂන් එක අහක් තියෙනවා. යාළගත බැඳීමක් ජීවනත් එක්ක සම්බන්ධ පරිනිර්වාණය තමයි ඒක සම්පූර්ණ ගැලවිලා සෝවාන් වුණත් ඒක ගැලවෙන්නේ නැහැ. නමුත් සෝවාන් වෙනවා කියන්නේ එකෙන් හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් ඉවර වෙනවා. පොලි පොලිසු සුරු ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා ගොඩාක් දෙනෙක් අද බණ භාවනා කරනවා කියලා රැවටිලා දෙනවා. කර්මස්ථාන ආචාරවරු පවා රැවටිලා දෙනවා. හරි මාර්ගේ යන්නේ නැතුව. ඒක නිසා ඒක තප්පරයක් තමයි. අපිට වැය කරන්න වෙනත් දෙයකට වැය කරන්න කාලයක් නැහැ. මෙතනදී මම කියන්නේ ඔයගලන්ට ඉදිරියට දේවල් කරන්න එපා කියන එක නෙමෙයි. අපෝ සම්මා දිට්ඨියෙන් ඒ දේවල් කරන්න. මයිදාසක් ડોක්ටර් යදර්ශයෙන් කියලා ඉති සම්මා දිට්ඨිය කොහොමද ඉදිරියට දේවල් වැඩ කටයුතු කරන්නේ? ළමයි ඇවිල්ලා එක එක ප්‍රශ්න කියනවා අපිට. මාත්‍යයේ ප්‍රශ්න කියන. ඒ කියන ප්‍රශ්නේ අපි අහකට ගන්නවා කියන්නේ අපි සම්පාදිච්ච නැහැ. බාරණ බාහිගාමචීරේ බුදුහාමුදුර සම්මාදින්ක ඇතිකරන දුන්න විදිය බලන්න. ඒ අමතක වෙලා තිබදී එක්ක දැක්ක පමණ ඇසුරක් ඇසුරක් පමණයි කියලා කියනකොට මොකද්ද ඕතුල ඇටේ සම්මාදින්ක ඇටේ සම්මාදිට්ඨිය තියෙන කෙනා මේ බාහිර කුණුගුරවල් නිමිති වශයෙන් ගන්න නැහැ. අර ගාතනවා දුක එන්නේ. අමල්ලාද ඉන්න ඒ පවුලේ සමාජිකින් කියන දේවල් ඒ උඩට ගත්ත ගමන් අපිට එන්නේ දුක. ඒකට බැහැර කරමු බබා. සතර නිවන තියෙනවා. ඒවල කියන්නේ නිවන නෙමෙයි සම්මාදීතියදී ආරේෂ්ඨාංග මාර්ගයට පත් වෙනවා. ඒ වෙනතම අපි දැන් පටිසමුප්පාද දේශනාවේ මම මේක පැහැදිලි කරන්නේ අවසාන දවසේදී. ආ ඒක නිසා මතක තියාගන්න ඕන. ඔය මේ ඉන්නේ බොහොම භයානක තත්ත්වයක ඉන්නේ. රටවලා හිටියක්. ඒ වගේ ඒක නිසා හැමදේම ධර්මය ධර්මයෙන් තමා තුළ ඒ විතර මෙනෙහි කිරීම. එහෙම නැත්නම් ධර්මයෙන් තුළ මේක සමාධිය කියන ආවට පස්සේ හරි ලේසි. ඔයගොල්ලෝ සමාධිය කියන්නේ තාන්නේ නැහැ ඒකයි. ඔයගොල්ලෝ දැන් සීල රකින්න යනවා. ධෛර්යසදී පවත්තන්න යනවා. ඒ පවත්තන්න යන්නේ නැහැ සම්මාදිට්ඨිය නැති නිසා. සම්මාදිට්ඨිය තියෙන කෙනාට ධෛර්යසදී පවත්තන්න කටපන්න ඕනේ නැහැ. මම කියලා ඉතින් සම්මාදිට්ඨිය සම්මා සංකප්පයට අනේ විදිය නේද? බලන්න. සම්මාදිට්ඨියේ ඉන්න කෙනා දුක දුකට හේතුවයි කියලා දන්න කෙනා අපි චතුරාර්ය සත්‍ය ගත්තොත් දුක දුකට හේතුව කියලා කිව්වට ඔක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව වෙන්න හේතුව තමයි මුලින් ඉන්නේ. තණ්හාවනේ මුලින් එන්නේ. ඒ අදාළ ආරම්භණයට අදාළ තණ්හාව තමයි මුලින් එන්නේ. දුක එන්නේ පස්සේ. මේකට සමහරට අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවන්. අද කරන වැඩි. මේක දුකට හේතුවයි කියලා එනකොටම ඒ කිදර කරුණාවෙන් ළමෙක් දෙයක් හරි මොකක් හරි දෙයක් අපිට කිව්වොත් මේකම නිවිති අරගෙන හිත හිත ආයේ ප්‍රශ්නේ යා කියන දේ කරලා දෙනවා ඇරෙන්න. දැන් ළමෙක් ලෙඩ වුණා කියන්නේ තමයි මේක ලෙඩවීම කියන්නේ මේක තමයි මේක තමයි දුක ස්වභාව සත්‍ය. ඒක වටහාගත්තා. තමයි ලෙඩවීම පිළිබඳව තමයි සතුටක්. සමාධි ඉන්නගෙන. ඒක ලෙඩ වෙනකොට මරනකොට අපිට අතිශය දුකයි කියලා කියන්නේ අපේ අම්මා දින්නේ නැහැ කියන්නේ. අපි චතුරාර්ය සත්‍ය කියන වටහාගෙන නැහැ කියන්නේ. මලජවල් 100කට විතර කියලා දෙනවා නේද? දැන් සුනාමියට කී දෙනෙක් අර පාඩ පිටින් නේද? ඒ මැරලා දැක්කනේ. ඒ දැකලා මට ඉතිවිලන්ට වැටෙන්නේ ඉපණෙත් මොකද සම්පත්තිය නැති. මට ඉස්සේ මේක මේ මතක තියාගන්න ඉදි කට්ටයක මුලයි වගේ. මම එක දවසක් දැන් අර පන් ඉස්සරහට කියලා දෙන එන්ටයිකල් මෙමරි කියලා රට දැන් පොඩි පදනේ විදාශනාව කියන්නේ ටැග්නල් ප්‍රෙපරිකේෂන් පැටර්න් වල මතකයි. දිගටයි රෝල් බෝඩේ. අපි දෙක තිබ්බොත් දිගට තියලා යනවා රෝල් බෝඩේ තියන. බෝඩ්. ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. ටැග්නල් මෙමරි කියන්නේ ඒක. අපි ඔක ටැග්නල් මෙමරි එකකට දාගන්න. අපි රෝල් බෝඩේ හාල් මල්ල ගානේ තියලා දිගට රිප්පෝ තුන පහලක අන්න එතකොට අපිට කටපාඩම් කරන්න වෙනවා. ඕගොල්ලෝ කටපාඩම් ආල් මල්ල ළඟ ඉරි ගන්න. ආල් මල්ල ළඟ ඉරි ගන්න. ආල් මල්ල ළඟ ඉරි ගන්න කියලා කටපාඩම් කරන්න. තුන පහලක මේ නූල් බෝලේ. තුන පහලක නූල් බෝලේ. කියලා කටපාඩම් කරන්න. ඔය දෙකම එක තැනක තිබ්බලා. ඊතර කොයි හරි. ඉතින් ඉදි ගන්න තියෙන දර විතරයි මම තියාගන්න. එහෙනම් නූල් බෝලේ තියෙන තැන විතරයි මම තියාගන්න. මොකද ඒ කාමල ව්‍යාතන අන්තිම ඔක්කොම දෙන්නේ එතන. ඔය තමයි එන්ටැන්ගල් මෙමරි කියලා කියන්නේ. ඉස්සරහට ඔබ ළමයින්ට ඩියුටේෂන් සිස්ටම් එකක් වශයෙන් මොකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක කිසිම දෙයක් මත තියාගන්න ඕනේ නැහැ. මොලේ මත දැනුම කබඩා වෙන්නේ ඒ නිසා මේ දුක දුකට හේතුව කියන එක එන්ටැන්ගල් කරලා තියාගන්න. එන්ටැන්ගල් මෙමරි එක තියාගන්න. ඒ තිබ්බට පස්සේ ටිකක් වෙනකොට ටක්කා අනිත් එක මතක් වෙනවා. ඇයි රූපයක් දැක ගමන් මේ කවදාහරි දෙයක් මතක් ප්‍රශ්නයක් ඔෆිස් එකේ හරි තමයි බොස්සර බලහරි කියපු ගමන් ඒක පස්සේ ඉත ඉත කිව්වොත් තමයි රූප තමයි එන්නේ. ඉලි කොටක් තමයි එන්නේ කියන එක ටක්කා ලේ දෙක ඉක්කට නෝල් බෝලේ වගේ ළඟ තියාගන්න. බොස් කියන දේ වැඩේ කරලා දෙනවා. ඒගොල්ලෝ ජීවිතේ කරගන්න යනවා මේ එදිනෙදා බාහිර අරමුණු අපේ අපේ ජීවිතේ කරගන්න යන්නේ තමයි හැම ප්‍රශ්නයක් දුක ඇති අපදී කියන ඇදීම තමයි අපි කරගන්නේ තේරුණා දැන් බලන්න ඔක්කොම ඔයා දුකම නැහැ ඔක්කොම අවදාකද පුහුණු වෙන්නේ අවදාකද පුහුණු ගන්න වයිතේ බුද්ධ සාතනේ පුළුවන් වෙයි ඊට පස්සේ කවද බුදුසාගරයක් ඉඳන්නේ රූප විඥානේලා මොකක් හරි මොකක්ද මේක ආදාලන් වෙරේ දින ප්‍රාසල කියොත් ඒ ආයෙ වෙන තරකට යන්න වෙනවා වෙන ග්‍රහ ලෝකයකට යන්න දැන් මේ ග්‍රහ ලෝකෙ ඉන්න පුළුවන් ඉතින් ඉතින් බැරි වෙයි තව ග්‍රහ ලෝකයක් හදන්න යනවා චොපදානස්කාරයේ ආගාර රෝගෙට වැඩි ඉස්සරහට යනවා ඉප්පේක මදි වෙනවා පංචබලස්කන්ධ කියන වදන්න එකක් මේකද. ඉතින් ඒක නිසා දැන් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. අපිට ඉස්සෙම දුක දුකට හේතු කියන එක එදිනදා ජීවිතයේ අත්දැකීම් එක්ක ටෙනිකෝ ඔලුවට දාගන්න පුළුවන් කමක් තියෙනවා නම් එයාට මදි පිළිරම්. අවරණ ඒකමයි නෝවන්නේ. සර බණහවවා සෝවන්නේ ඒකයි. අද මේ භාවනා කර්මස්ථානවලට දාලා අවුරුදු ගණන් භාවනා කරලා එනේම ඥාන පහල කරගෙන තමයි මම ධම්මකට වෙලා තියෙන්නේ. වදේකට හේතුව අර ඕනෝ නැති නිසා. ලහිරු ලහිරු ආයෝගාචරික සමතාවර්තාවක් කියන්නේ පොඩ්ඩක් එන්න. ඕලාවර්තාවක් කියවන කොච්චර වෙනසක් තියනවද කියන. අර අත්දැකීමක් එනකොට මේ ලක්ෂණය රටේ විදිය. මේ පාරමණකට ෆෝන් චාර්ජර් එක හොල් දෙන්නකෝ. ටැබ් එකේ තාත්තගේ. ඒකාග්‍ර මනසින් හැමදේම දකින්න උහුම වීම බලන්න. ඕකාද බණ අහලා ටීවීගේ බණ අහලා නම් කුලහකට දෙපියා. ඒක හොඳට මතක තියාගන්න. නෑ අපි 21 වෙනි පිටුවේ තමයි අපි හිටියේ. පෝසත සීලය කෙසේ පිළිගත දෙයක්. මහණෙනි. කෙසේ වසනාද පෝසත අස්ථාන සීලය මහත්ඵල වේද? ආනිසංස වේද? මහත් දියුණුවටපත් වේ. මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ නුවණින් සලකයි. ඔබ සලකන්න. රහත් වූවා. දිවිහිමි ප්‍රාණඝාත හැර ආනගාතේ වලකින්නේ වේත්ත දනුභාවි බහැර කර ඇත්තේ ලැජ්ජා වේද සර්වපාණී කිරි දයාව හිතාන පප්පායයි රාතන් වාසයේගේ ස්වභාවය එහෙමයි සතුන් කෙරෙහි ලක්පණ දයාව මෛත්‍රී මමද මම අදනේ රැ මේ දවල්ේ ප්‍රාණඝාතේ හැර ප්‍රාණඝාතේ වැලකි ඉතින් මේ දඩුවා අපි බැහැර කර ඇත්තේ ලැජ්ජාව හේතු සර්ව ප්‍රාණීන් කෙරේ දයාව හිතාන පම්මා වැක්කව වාසය කරා මේ විදිහට සියලු ශික්ෂාපද අට වෙන වෙනම ඒවල අදිෂ්ඨාන කරගන්න ඕන මම මේ අට කියන්නේ අසෑනේ හරි ආ මෙතෙන්දී විකල්ප වචනේ සම්බන්ධව මාගේ ප්‍රශ්නයක් තියෙනවා කල්පොටුම් ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් දවස් 3ක් ඉන්නවා ලක්කල් පොල්දෙනේ පැලකේ. දවස් 12න් පස්සේ කිසිම දෙයක් ආහාරමය සම්පත කිසිම දෙයක් වලලා දෙපා. හරි. වලදාන්න ඕන කියලා හිතන්න එපා. තරයි ගැටලුව. සමාධිය බැහැරට යන්න ඕන නැතනේ. හරි. හැමදේශම බලාගන්න සමාධියෙන් අපි මාරය ඇවිල්ලා කෙලස් මාරය ඇවිල්ලා අපි සම්මාදිට්ඨිය කයින් කරන විදිහ බලන්න අපිට බඩකින් දෙන්නේ රැකෑම ගැන හිතුවොත් විතරයි දුක දුකට හේතුවක් තියෙනවා නම් මම ඒක නැති කරගන්න අවශ්‍ය ප්‍රතිපදාව විශ්වාස මිස රැකෑම ගැන හිතන්නේ නැහැ සම්මාදිට්ඨියක් තියෙන කෙනා සම්මාදිට්ඨිය රැකෑම අතර තියෙන සම්බන්ධය එක දුවන දුර දේශනා කරනවා මේ පොතේ තියෙන ඉස්සර තරඟ තරේ රෑ කෑමේ බලගෙන පිරිස ඉතාම අඩුයි ලෝකෙ. ඉතා සුවල්ප පිරිසක් තමයි රෑ කෑම ගන්න නැතුව ඉන්නේ. කාබෝහයිඩ්‍රේට් කරලා ඉන්නේ. මොකද ඒකට හේතුව අතොර සත්‍ය පිළිබඳ වැටහීමක් තියෙනවා. බොහෝ දෙනෙක් රෑ කෑම වලදනවා. ආහාර ගන්නවා. ඉලියෝ විශේෂයෙන්. ඒ මොකද ඒකට හේතුව අතොර සත්‍ය පිළිබඳ වැටහීමක් නැතිකම. දුක දුකට හේතු දුක නැති කරනවා දුක නැති කරේ දෙකක් බලනකොට රැට ගන්න මොනවද පොඩි කෝල් දෙකට දාන්න ඕන ආ කියලා අදහසක් එන්නේ කියන්නේ ඒ වෙනට පුළුවන් ඒ නිසා හැම තිස්සේ වත ගන්න වත කියා ගන්නවා හැම වෙලාවෙම තමන්ව සම්මා දිට්ඨිය අතුරාර්ය සත්‍යයෙන් ඇවිල්ලා මේ පෙත්තට ඇඟිල්ල ගහලා මොකද කරන්නේ? මේ අපිව බෑර කරනවා. ඒරනේ ඇදෙන්නේ කෙනෙක්. හැම තිස්සෙම පොයින්ට් එකේදී මේක බලන්න. ඒක නෝට්බුක් එකක් අරන් ලියලා ගන්න. ඒ වගේ දේවල්. දවස් දෙක තුනක් හරියට මොනිටර් කරන්නකෝ. ඔය සම්මාදිට්ඨියෙන් බැහැර වෙන අවස්ථා ටික චතුරාර්ය සත්‍යයෙන් අපි ඒ තියෙන මානසිකාරයෙන් ඈත් වෙන ඒ පොයින්ට්ස් ටික ඔක්කොම අල්ලගන්න පුළුවන්. දවස් තුනයි යන්නේ ඔක. ඉතර ටක් ගාලා අපිට දෙයක් හිතට එනකොටම තේරෙනවා. දැන් භාවනා කර කර ඉන්නකොට බාහිර නෙගටිව් නේ හිතනවනේ. දුකක් තියෙන දුක නැති කර ගන්න ඕන කොහොම හරි මේක පොරටි කඩාගෙන හරි මොකද්ද මේ තරි කොල්ලන්ට දෙරෙල්ල ගියත් කමන්නේ කියලා මේක කර කරනවා කියලා මේකෙන් අපි අයින් වෙලා ඉතින් කියලා නැගිට්ටා නැගිටලා ඉන්නේ හොඳයි කියලා හිතෙන් මොකක්ද සම්බන්ධිය නැතිනේ දන්නවා තා භාවනා වාඩේ තා පැය තුනකින් තමයි මැරෙනවා කියලා හිතන්න. ඊට උදේ වෙන තමයි මැරෙනවා. මේ මැසේජ් එක ආවොත් හරියටම කිව්වොත් තමන් අද මොනව කරයිද? ඇඳුම් පොට්ටේ ගහගන්නේ. දැන් මැරගෙන අත් එහෙම ඉන්නවා. දැන් ඔයගොල්ලන්ට කවදා ඉත මැරි කියලා බුදුහාම ඕනේ. කොච්චර වැඩ දෙනවද කරන්න නම්. කරන්න දෙන වැඩ ටික මතක් කරනවා කියන්නේ සම්මාදිට්ඨිය නැහැ කියන එක. අම්මාදිත්‍ය සීල ගැන කතා දෙන එකම වැඩි ධර්ම මාර්ගයේ ඒ අදාළ කරන ප්‍රතිපදාව වඩන්නේ ආරේෂ්ඨාංග මාර්ගය වඩන්නේ කරන්නේ ඒක භාවනාවෙන් තමයි වැඩි ආරේෂ්ඨාංග මාර්ගය එන තරහ ක්‍රමයක් නැහැ නේ අපිට ක්‍රමයක් තියෙනවා ඊළඟ පුරාණ කියන්නේ ආරේෂ්ඨාංග මාර්ගේ භාවනාවේ දොර වඩන ආරේෂ්ඨාංග මාර්ගයක් කියලා කියන්නේ. අටම ආරේෂ්ඨාංග මාර්ග අටම හදලා දෙන්නේ භාවනාව. සම්මා සමාධිය දාලා දෙන්නේ ඒක. ඒ කියන්නේ අර පළවෙනි පියවර හතම තියෙන සමාධිය. මේ හතේ එකක් හරි අපි අයින් කරගුවා සමාධිය නැති. වන්න කරලා බලන්න. පොඩ්ඩක් හරි ඉතින් සමාධියක් තියනවා ඔය කියන එකක් හරි ඒක වැරදි. ඔපොසිට් එක ඒක ප්‍රතිවිරුද්ධ එක කරලා බලන්නකො. සීලය විඳ ගන්නකො. සම්මා ආයාර සම්මා පාන සම්මත්‍ය කඩා ගන්න ඕගොල්ලෝ කරන්නේ ඒකනේ. මොනවාරි දෙයක් ආත්‍යකාරයේ වල්පල් ටිකක් දොඩ දොඩන්න ඕගොල්ලන් තමයි වෙන්නේ. සම්මා සමාධියේ වෙන්නදී බලා ගන්න ඕගොල්ලෝ. මොකද බුදුහාමර කියන්නේ සමාධි පරිස්කාරක ධර්ම, සප්ත පරිස්කාරක ධර්ම. කියන්නේ පරිස්කාරක කියන්නේ උපකාරක ධර්ම. පිරිකර පූජා කරන පිරිකර කියන්නේ පරිස්කාර. කියන්නේ සාමින්නාන්සේලාගේ උපකාරය පිණිස පූජා කරන දේවල් වලට තමයි පිරිකර කියලා කියන්නේ. පරිස්කාර කියන්නේ දැන් අපි පළවෙනි පිටුවට පෙළ ගන්න. ඔය පළවෙනි පිටුවේ තියෙනවා සීලේ ගුණය සහ අර්ථය කෙසේ දේශනාවට ඇත්තේද? මේ සීලේ තියෙන වැදගත්කම සම්පූර්ණයෙන්ම කෙටියෙන් මෙතෙන්දී අංගුත්තර නිකාය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුජලාගේ පිරිසුදු භාවයේ පිණිස පාප ශෝධනයේ පිණිස යහපත් උතුම් සත්පුරුෂ භාවයේ පිණිස ඉපිරිසර භාවය හා පැවීම දුරු කිරීම පිණිස ඉතින් උසස්තුන් භාවය දුරු කිරීම පිණිස වැරදි පිළිවෙත් සහ අයුතු ධර්මයන් දුරු කිරීම පිණිස අනර්ථය දුරු කර අර්ථය වැඩි වීම පිණිස දුක් ඇතිවීම දුරලා සුඛය පිණිස මතු දුක් විපාක දුරලා මතු සුඛය සුඛ විපාක පිණිස පාපී අනිෂ්ඨ අපසල ධර්මයන් දුරලා අනිෂ්ඨ අපසල ධර්මයන් ඉෂ්ඨ කුසල ධර්මයන් වැඩිම පිණිස පාපයන් අතහැරීම පිණිස මෙතර අතහැර පරතර පිණිස ඒ කියන්නේ මේ ලෝකේ අතහැරලා නිර්වාණය පිණිස අසත් ධර්මයේ දුර්ලා අසත් ධර්මයේ බහුල කොට පුරුදු කර වුණු කිරීම පිණිස ලෝභ දේශ මොහ දුර්ලා අලෝභ දේශ මොහ වැඩිම පිණිස පරලෝ සුගතිය පිණිස ආශ්‍රය දුර්ලා අනාශ්‍ර ධර්මයන් අනාර්ය ධර්මෙන් දරලා ආර්ය ආර්ය මාර්ගයේ වැඩි පිණිස සංසාර ගමන එළවර කිරීම පිණිස එන අස් පරාපිටම සාහසත් කුත්‍ය පිණිස වඩන ලද සීයේ පිළිපීම පිණිස යර බුදයන් හා අර්ථ කොට ඇත්ත. හරි. ඊළඟට ඊළඟ පිටුවේ තියෙනවා අයින් වචනයෙන් සහ සිතෙන් වෙන අකුසල ධර්ම තියෙනවා. අපිට ඒ කියන්නේ දස අකුසල. ඒ කියන්නේ මතක තියාගන්න ඕන මේ දස කුසලයේ කියලා තියෙනවානේ. සිත කය වචනය සම්වර කර ගැනීම කියන කතන්දරේ. ඒක අපි දන්නවා පොඩි කාලේ ඉඳන් ඔය දස කුසලය තමයි අපි පංචිල් සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා, දස සීල සමාදන් වුණා, සාමණේර දස සීලය ගත්තා, උපසම්පදා සීලය, කෝටිය සංවර සීලය ගත්තා. මේ සමස්ත සීල පද්ධතිය දුර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සමස්ත සීලස්කන්ධයම සීලස්කන්ධයම බේසික් එක. ඒකේ පාදම ෆවුන්ඩේෂන් එක තමයි දස කුසලයේ කියලා කියන්නේ. ඒරණේ දස කුසලයට අයත් වෙනවා අපි දැන් අර කතා කරපු ටික. අපි සිල් සමාදන් වුණානේ. ප්‍රාණඝාතයේ වැළකීම ඊළඟට අන්සතු දෑ ගැනීම වැළකීම පාරමිත්‍යාචාරයෙන් වැළකෙන්න ඕන. ඊළඟට කේලම්බස් කියන එකෙන් වැළකෙන්න ඕන. අසත්‍ය වචන කියන එකෙන් වැළකෙන්න ඕන. පරුස වචන කියන එකෙන් වැළකෙන්න ඕන. හිස් වචන කියන එකෙන් වැළකෙන්න ඕන. ඊළඟට දැඩි ලෝභයෙන් අපි අයින් වෙන්න ඕන. දැඩි තරහයෙන් අපි ඉවත් වෙන්න ඕන. ඊළඟට අර මේ අර දස පුණ්‍යක් කියන්නේ මොනවද කියන්නේ අනුන්ට යමක් බෙදයි ඵල ඇත පූජා විපාක ඇත කියන්නේ අර සම්මය දෘෂ්ටික පාරේ ඇති වෙන ඒ කර්ම 10ක් එතන තියෙනවා. ඒ ටික අමස්සක කතා සම්මාදිට්ඨිය කියන්නේ ඕකයි. ඉතින් අර මලෙක් කියනවා කීයක් කියනවා දැන් මේ ටික තමයි දන්නවනේ ඒ ටික අපි පිළිගන්නවනේ මේ ටික තමයි දස කුසලයේ කියලා කියන්නේ අපි පංචිල් ගත්තා මේ ටික තමයි සම්පූර්ණ වෙන්න ඕන අටසිල් ගත්තා මේ ටික තමයි අපි සම්පූර්ණ වෙන්න ඕන ඒ නිසා දස කුසලයේ කියන එක හොඳට මතක තියාගන්න එතන ශික්ෂාපද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ දස කුසලයේ තුර තමන් ඉන්නවද නැද්ද කියන එක වැදගත් අපි අටසිල් ශික්ෂාපද වශයෙන් සමාදන් වුණාට පංචශීල ශික්ෂාපද වශයෙන් සමාදන් වුණාට දස කුසලයේ අපි ශික්ෂාපද වලින් සමාදන් වෙන්නේ නැහැ. දස කුසලයේ තුල අපි ඉඳලා තමයි එතනින් එහාට තමයි අපි නිර්වාණ මාර්ගය ආරම්භ වෙන්නේ. සර් පස්සේ පිටුවේ තියෙනවා බලන්න අන්තිම ඡේදයේ උඩ ඡේදය එක් සමයක භාගතුන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවසන සේක. එකල්ලි ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ එකත් පසව හිඳ එකත් පසව ඉන්නවා කියන්නේ ඉදිරියෙන් නෙමෙයි පොඩ්ඩක් පැත්තකට වෙන්න. ඉඳ එසේ විමසූ සේක. ඔන්න ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. වහන්ස මේ කුසල සීලය කුසල සීලය කියන්නේ දස කුසල. අපි දැන් ওই කියපු දේවල්. කුමක් අර්ථ කොට කුමක් අනුසස් කොට ඇත්තේද මටද කෙනෙක් මේ දස කුසලයේ සමාදන් වෙන්නේ මොකද්ද මේකට තියෙන හේතුව ආනන්ද කුසල සීලය සිටේ පිළිසර භාවයේ වරකිරීම පිණිස අවිප්‍රතිසාරය ඉපිරිසර නොවීම පසුතැවීම නොවීම අනුසස් කොට අර්ථ කොට ඇත ඒ කියන්නේ මොකද්ද මේ සීලයෙන් මොකද්ද කරන්නේ කියන එක අපි හරියට දැනගන්න සීලයක් අපි සමාදන් වුණාට වැඩක් නැහැ මේ සීලේ කුමක් සඳහාද හිතේ සංසුන් භාවයේ සඳහා අපේ හිත හැමතිස්සෙම එනවා හිත සංසුන් වෙලා තියෙන්නේ අපිට ඒ කාර්මුණක හිත තියාගන්න බැරි හේතුව මොකද්ද සීලේ නැතිකම එබනම් අපි මේ සීලයක් නැත්තුව තමයි භාවනා කරන්න යන්නේ හැබැයි ඒකේ භාවනාවේ තියෙන වැදගත්කම තමයි සීලයක් නැහැ කියලා දැනගත්තේ භාවනා කරන කරාට පස්සේ. ඒකත් වටිනව නේද? භාවනාවක් කරාට පස්සේ තමයි අපිට සම්මා දිට්ඨියක් නැහැ කියලා තේරුම් ගත්තේ. මෙත්තර කලින් තියෙනවා කියලා අපි ආරේ සම්මා දිට්ඨිකාරය කතෝලිකය සම්මා දිට්ඨියක් නැහැ විතමුන් යන්නේ. අපායි අර අපිට දීලෝ කියන්නේ අපේ මාර සම්මා දිට්ඨියක් තියෙන. හරි. ඔක්කොම ටික හරි කියලා එන්නේ. බලන් ගියාම අපි ඉන්නේ තියර කතෝලික අයගේ මට්ටමේම තමයි. උන්ටක්වත් පොඩි පොඩි ලොකු වෙනසක් නැහැ. මදිටිය නැහැ. අපරෙට ඒ අය මොනාරේ දානයක් දීලා මොකක් හරි කරලා අපිට වඩා උඩට යන්න පුළුවන්. ඊළඟට අපි ඉතින් ඉන්න ඔක්කොම කාරේ. තාත් අපි ඉන්නේ අර අනිත් ආගම් අදාරයන්තර තමයි පල්ලෙහා තමයි අපි. හරි මාළු බෞද්ධ කියන්නේ. අමාරුට නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් භාවනාව. ඒක ප්‍රයෝජන. සීලයක් නැහැ කියලා අපිට වටහා ගන්න පුළුවන්. කාර්මුණක හිත තියාගෙන ඉන්න බැරි බව අපි තේරුම් ගත්තා නේ. ඉදිරියට ජීවිතේ අපි මෙලෝසියක් නැතුව වැඩ කරනවා කියලා අපි තේරුම් ගත්තා. බලන්න භාවනාවේ තියෙන ප්‍රයෝජන. ඒවල බණින්නේ භාවනාවේ තියෙන ප්‍රයෝජනෙට හිතවිල්ලක් එනකොටම පවරාට බලන්න. ඒක මට හිතවිල්ලක් ආවනේ. හිත එක තැනක තියාගන්න බෑ. ඒක තැනක තිය. ඒ තමයි ඒකත් ආත්ම ආත්ම වශයෙන් ගන්න. ආත්ම සංඥාවෙන් ගන්න. හිත එක තැනක තියා ගන්නවා කියලා ආත්ම වශයෙන් තමයි ගන්න. මට උෂ්ණ හිත තියාගන්න බැරි වුණා. දැන් උෂ්ණ වාගේ හිත වාගේ හිත වට ඕන දැනට තියාගන්න පුළුවන් කියන එක. ඒක තමයි ආත්මය කියලා කියන්නේ. අපි ආත්ම සංඥාවෙන් ජීවත් වෙන්නේ. දවස් 365 අව භාවනා කරන්න ගියාට පස්සේ ඒකක්වත් මගේ කන්ට්‍රෝල් එකේ නැහැ කියලා තේරුම් අනාත්මය කියන එක පොඩි නිකන් සංඥාවක් වශයෙන් දෙනවා. භාවනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පොඩ්ඩක් හරියට එන්නේ ඔය පොස්ටිවල ගන්න එකෙන් නෙමෙයි භාවනා කරන් ගිය දවස. එකක්වත් මගේ කන්ට්‍රෝල් එකේ නැහැ. මේ හැමදේම අට ගන්නවා තියෙන නැති වෙලා යනවා නිසා මට මේ කිසිම දෙයක් පාලනය කරන්න බැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වුණත් භාවනාව. අවදාවත් අපි භාරාට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. මම අද කෙනෙක් එක කතා කරා කෙනෙක් එක්ක රණ්ඩු වුණා දැනගත්තා එදා භාවනා කළ බලන්න භාවනාවෙන් කියනවා ආවල් චන ආවල් වෙලා ආවලත් එක්ක වැන්න නේද වැන්නේ මෙන්න මේවා හරිද ඔක්කොම ගන්න රෙකෝඩ් කරලා කියනවා නේද කියන්නද එහෙමයි නැහැ කියලා කර්ම බොරුයි කියලා. ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. මේ කරන හැම එකක්ම ප්‍රෝග්‍රෑම් කිහිපයකින් අප රෙකෝඩ් කරලා රෙකෝඩ් කරගන්න. ඒක දැන් ඉස්සරහට. අර බුදුදාම විද්‍යාව තුළ අපි කියලා දෙනවා ඉස්සරහට. අපි දැන් මේ මේ Zoom වලින් මේ කරන ප්‍රෝග්‍රෑම් ඔක්කොම නතර කරලා ඔක්කොම එක තැනකට සෙන්ට්‍රලයිස් කරන එක ප්‍රෝග්‍රෑම්. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා 7 දිගට සැරයක් සූම් වලින් කැමති කෙනෙකුට ඇවිල්ලා වාචිකව කමටහන් ගන්න උපදෙස් දෙනයි අපි කලින් මේකක් තිබ්බා කට්ටිය ආපු නැති නිසා මයික අතහැරලා. නැත්නම් දවසක් එහෙම නැත්නම් හොඳට භාවනා කරන ටීම් එකක් හදලා ඒගොල්ලන්ට වෙනමම සත්‍යයකට දවසක් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සැරෙන් සැරේ මේ සූම් වලින් කරන ප්‍රෝග්‍රෑම් ස්ටාර්ට් පතර ගන්න. පොඩා සම්පූර්ණ කාලේ ආරම්භ රිසර්ච් ප්‍රෝග්‍රෑම් වල දෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම සේරම ටික ඒ ටීචර් කියලා දෙනවා. අන්න දෙන්න. ඒ නිසා ප්‍රෝග්‍රෑම් දෙක තුනක් අපි කරන එකේ තේරුමක් නැහැ. ඒ ළමයි මේක තමයි මේ විදිහට කරන අවසාන ප්‍රෝග්‍රෑම් එක. මේ ගොඩක් වටිනවා. තේරෙන්නේ කියන එක. මේ හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. කරන හැම දෙයක්ම ආයික ක්‍රියාවලියව රෙකෝඩ්. ඒක නිසා මතක තියාගන්න. ඔය අපි හිතට එන හිතවිල්ල ඔස්සේ යනකොට එහෙම නැත්නම් ඇහින් රූපයක් දකිනකොට අනේ ශබ්දයක් කරනකොට ඕම් පරිස්සම් වෙන්න ඕන. දැල්ලවු ඉතමේ ඇන්ටි පොඩ්ඩක් අවුල්නම් ඔන්න එනවා ඔන්න ඇන්ටි එනවා කියලා අපි නිකන් ඔන්න දොරවල් අපි ගබරක් කරනවා කියලා මොකක්ද කියනනේ සාමාන්‍ය. ඔස්තාතරච්චලේ කෙනෙක් කවුරු හරි ඉන්නවනේ අල්ලපු වෙලේ. අවන්න එහෙම කරවනේ ඔන්න අහවලා එනවා අද දවසම ඉවරයි කියලා. අන්නේ ලෙවල් එකට ඉන්න ඕන අපි. අල්ලපු වැටේ ඇන්ටි වගේ ඉන්නවනම් මේ මේ හිත තියාගෙන ඉන්නවනම් අන්නේ ලෙවල්. මේකත් එක්ක හිතේ ඉඳන් ගියොත් නම් අයි ගොඩේ යමක් නෑ මට. හරි ඉතින් ලා කෙනා කොටනම ඒක ඒක දේවල් කියනවා මෙහෙම යා බීච් යා මෙහෙම යා එළියට යා පොඩ්ඩක් වීකෙන්ඩ් එකේ කොහේ හරි යන් කියලා කියනවනේ කියනකොටම ටක් ගාලා පුළුවන් නම් මේනේ මාව අල්ප ගාණක් කලේදා මේ නමයට කාලේ පන්ති නම් ටෙස්ට් වෙලා ඉන්න නමයට කාලේ ඉතින් විනාඩි පහ ඔව් තේරෙන සම්මාදිට්ඨිය තේරෙන්නේ සම්මාදිට්ඨිය අපි රියැක්ට් කරන විදිය තේරෙනවා තමයි පතන්ද දැන් මේ බණ කියන විලාසයට වෙච්ච දේවල් මේක අද මේක කරලා ඉස්සර කරනකොට මොන වැඩක් නැහැ කියන්නේ මුත්‍ර මාචලෙකවත් වැඩක් නැහැ කියන්නේ අපිට හරියට මතක වෙනවා කියන්නේ මොන හරියට බැලනවා කතරේ ඔක්කොම තමයි බුදුහාමුදුරුවෝ එනිම අපි අපි වැඩිපුර ආශ්‍රය කරලා තියෙන දේවදත්ත. දුහාමුදුරුවම පයින් ගාලා යනවා දේවදත්තට අක්කල ගන්න. මාරයව ගන්න. බ්‍රහ්මයාට පයින් ගාලා මාරයව ගන්න. පොඩිට විලක් ඇයි. පොඩ්ඩක් යන විශ්වාසයෙන් ඇවිල්ලා නිකන් පොඩිත්වා බාර ගන්න පුළුවන් අම්මා දික්ටි ඕනද කියලා. හරි. හරි. එක්සාම්පල් එකම දැන් අත්‍යද අපි හැමෝටම මේ යෝගාචර විශ්ල තේරුම් ගන්න. හරි එතකොට අපි ඊළඟට ආ හරි මේක ඉවර කරනවානේ. එතකොට මේ සීලයක් අපි සමාදන් වෙන්න මොකද? හිතේ සංසුන් භාවයේ සදා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ආනන්දහාමුදුරු මේ සංසුන් භාව අවිපටිසාරී භාව ඒ තැම්පත් ගතිය. ඒකෙන් ඇති වැඩේ මොකක්ද? වාස් ආමස්තන. වාස් ආයිපතිසකාරය කියන්නේ හිතේ සංසුන් බව. කුමක් අර්ථ කොට කුමක් අනුසස් කොට ඇත්තේද? ආනන්ද ආයිපතිසාර හිතේ ප්‍රමෝදය අනුසස් කොට අර්ථ කොට ඇත්ත. සංසුන් හිතක් කියන කෙනාගේ හිත ප්‍රබෝධවත් වෙනවා. කොහොමද අපි විද්‍යාත්මකව Mentre adesso saranno kondiyango වෙන්න බුරිසස් බුදුහාමේ විද්‍යාවකින් දැක්කේ ස්ථාන. ඊට සංසෝන් වෙච්ච කෙනාගේ ඊට ප්‍රබෝධමත් වීමේ සයන්ස් එක මොකක්ද? අදේ මෙතෙක්. මොකද ඒතර විඩ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? level 1 program එකට අප්පුවාට මතක වයිද කිව් ඊට පස්සේ දැක්කේ. ඔය දෙකල චෝවාගේ දේවල් මතක හිටින්නේ නැහැ කොහොමද? එතකොට මම හිතන්නේ කියලා දුන්නෙත් නැහැ මම. ඊට සාම්සුන් වෙච්ච කෙනාගේ ඊට ප්‍රබෝධමත් වෙනවා කියන්නේ මොකද? ප්‍රබෝධය කියන්නේ මොකක්ද? මම ප්‍රබෝධමත් වෙනවා. අර ප්‍රබෝධයෙන් ඉන්නවා අද දවස්. ප්‍රබෝධමත් බව. ප්‍රීතිමත්. ප්‍රීතිමත්. ආ සතුටෙන්. ප්‍රීතිය. ප්‍රීතිය කලින් තියෙන ප්‍රබෝධය. අරුණ ප්‍රීතිය දා ප්‍රබෝධය. සතුටින් ඉන්නවා සතුටින් ඉන්නවා කියලා අපිට කියන්නත් පුළුවන් හරි ප්‍රබෝධම හරි ඇක්ටිව් ඉතකේ අර ඉතින් නිදිමත ගතියක් නැහැ නේද එහෙම තියෙනවා මොකක් ප්‍රබෝධමත් ගතියක් ඒක අපිට ඇත්තට කියලා දෙන්න බෑ ප්‍රබෝධය කියන්නේ මොකක්ද කියලා එක එක පුත්තල ඔය ටීවී එකත් එහෙම තමයි මේ ෆිල්ම් විවාහත් ප්‍රබෝධමත් වෙනවා ප්‍රබෝධයෙන් ඉඳලා මේක පිළිබල කියලා කියනවා දැන් ප්‍රබෝධම් එතකොට මනස සංසුන් වෙච්ච කෙනාගේ හිත ප්‍රබෝධමත් වෙන්නේ කොහොමද? ඔන්නෝක දැනගන්න ඕනේ ඔහු ඉතාමත් වැදගත්. දැන් අපි කාටද කියන්න පුළුවන් මේ සීල කරකලා තියෙන හිත සංසුන් වෙලා තියෙන්නේ නැහැ මොකද්ද චේටි කියලා කියන්න පුළුවන්. ඔන්න ඔතනින් තමයි ඇත්තටම ධර්ම මාර්ගයේ ඉස්සරහට යන ඉතාමත් වැදගත් පොයින්ට් එක. දැන් ප්‍රබෝධමත් දවසකට සතුටින් අපි ප්‍රීතියෙන් ගමු උඩම එක ප්‍රබෝධය ඉන්න ප්‍රීතිය නැන්නදී ප්‍රබෝධමත් සිතත්තාගේ සිත ප්‍රීතියටපත් වෙන ඒ කියන්නේ ප්‍රීතිය මූලික අවස්ථාවනේ ප්‍රබෝධය ප්‍රබෝධයෙන් අදාළ විභාග මේ එක්සෑම් එක රිසල්ට් ආවදස් එක් ප්‍රයිගල ආවදස් මතකද අන්න බලන්නේ නේද හරිද ප්‍රබෝධයෙන් සතුටයා වගේ. ඒ කියන්නේ ප්‍රීතිය කියන්නේ ඉතිරිලා යනවා. අරනවා බලන්න. ඒක ගණකණ යන්නේ ඉතිරිලා යන්නේ. අඩියක් විතර උඩින් යනවා. ඊට පෙර ඇත්තේ අවදාන ධර්ම අඩිය කියන්නේ එහෙම වෙලා තියෙනවා. භාග ප්‍රතිපල ආවගේ වෙලා තියෙනවා නේද? මගේ ධර්ම මාර්ගය කියලා මුඩ ගන්න කියන්නේ අනිශෝක් මාර්ග පුදු ප්‍රීති ප්‍රබෝධය කියලා ප්‍රබෝධය ඇති වෙන්නේ කොහොමද? හරියට මතක තියාගන්න. නමුත් දැනග ලියාලා මේ තාම බදලා. සම්සොන් හිත ප්‍රබෝධවත් වෙන්නේ හිත සම්සොන් කියලා කියන්නේ එන අරමුණු පොස්සේ අපිට යන්නේ කියන එකනේ. දැන් අර කලින් අර එක්කලා බලන්න අර ළමෙක් කියලා මොනවා හරි කිව්වා කේන්ති කියන්නේ. එතකොට හැමතිස්සෙම අපි අර මෙහෙම මෙහෙම යන්නේ. එරන්. අර එක්කලා කවුරු හරි බයින ඔන්න ඒකට රියැක්ට් කරන්න යනවා. ආපහු ඉඳවන සංසුන් කරගන්න. ආපහු කවුරු හරි බතර එකක් කියන ආයුධයක්. හරි? ආයු බයි කරනවා. ඔන්න ඔහොම තමයි අපි දවස ගත කරන්නේ. මෙහෙම මෙහෙම යනකොට ප්‍රබෝධය නැති වෙලා. අර ටිකක් ඉත සංසුන් වෙලා යනකොට කවුරු හරි මොකක් හරි එකක් කියලා කියන්නේ. බෑ බෑ. මේ හිතේ කාට කියන්නේ? අන්න සංසුන් හිත තියෙන කෙනා හිත ප්‍රබෝධමත් වෙන එක අර හිත මෙහෙම මෙහෙම යන කියලා පාල යන එක ෆ්ලක්චුේෂන් එක අඩු වෙනවා. ඒ අපේ හිත හැමදෙස්සෙම මෙහෙම මෙහෙම යන. ඒක කවුරුහරි බලනවා. මොන පාලයට වැටෙනවා. මොන මොකක් හරි සතුට වෙන කාරණයක් කරනවා උඩ යනවා. ආයි සින්දුවක් අහනවා ආයි උඩ යනවා. වර බැනලා යට යනවා. ඔන්න ඔහොම තමයි යන්නේ අපි. ළමයි කේල මොනාරේ ඔන්න බිස්කට් එකක් කියලා ඔන්න බයිනවා තමයි. හරිද? දැන් කොහේරි ළමයි යන්න කතාරා බෑ. ඉලා ඔන්න බයි. දැන් මොකක් කරේ වෙනවා ආයන්න අතුරු වෙනවා. මොකක්ද ටීවී එකේ මොකක් කරේ නිවුස් එකක් බලලා මැච් එකක් වන්න දිනලා ගහලා හරි මොකක් කරේ ආන සතුටු. හරි? ආයි දුක්ඛය. ඔහොම ඔහොම යන්නේ. මේ මේ යනකොට හිතා වැඩි වැඩි යනකොට චික්චක් විදියට යනකොට ප්‍රබෝධය ඇතිලා කියලා අපි ජීවිතේ ප්‍රබෝධය ප්‍රබෝධයෙන් නිමේ අපි ඉන්නේ. හිත ප්‍රබෝධමත් වුණ අවස්ථාවල් ගත්තොත් අපේ ජීවිතේ වන දවසක් දෙකක් වුණා ඇති උපදිනවා. විභාගයේ නේද ප්‍රතිඵල ආපු දවසේ. ඒ වගේ වුණා දවස් කීපයකින් නැත්නම් ඉංග්‍රීසි ගන්නත් වඩා අඩුයි. ප්‍රබෝධමත් වෙච්ච අවස්ථාව. පසල් වෙන දවසේ ප්‍රොපෝසල් කරලා දෙවියන් මන් දන්නේ නැහැ. ආ කොහොම හරි ඔයගේ දවස් කීපයක් තමයි තියෙන්නේ. අනිත් හැම තිස්සෙම ඉත අපේ ජීවිතේ ගත කරද්දී මෙන්න මේ තමයි. පක්කර වෙනවා මොන බයින ආය වෙන මේන මොනයි තමයි ගත. අන්න ඒක නැති වෙලා යනවා. සීලයක් සමාදන් වෙලා ඉත තැම්පත් වුණාට පස්සේ ඉත සංසුන් වුණාට පස්සේ අපේන අරමුණු ඔස්සේ හිත යන එක නතර කරපු ගමන් ඊළඟ ස්ටෙප් එක තමයි හිත ප්‍රොමෝට් කරනවා. බලන්න මෙහෙම මෙහෙම වෙන එක තනි ෆ්ලැට් එකට යන්න ගන්න. අර පලාට පස්සේ යන ECG එක මෙහෙම දිග මේ ගන්න පලා වගේ එන්නේ. ECG එක පලා වගේ තියෙනවා. පලපාඩේ ඉත තනි ඉරයි. ඒක පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ සුළු වෙනස්කම්. අන්න එහෙම පණීරේ යන්න පුළුවන් නම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒකාග්‍රතාවයේ තියෙන සීලේ තියෙන. හරි ලේසි කරන්න. ඉතින් අරමුණට රියැක්ට් කරන එකනේ අමාරු. දැන් ඔයගොල්ලෝ කරන්නේ අමාරු වෙන්නේ. රියැක්ට් නොකර ඉන්න. ඒක ලේසිම වැඩේ. ඒක කියන්නේ ඔයගොල්ලෝ ඉල්ලගෙන කරනවා. ඉල්ලක් කෑමක් කරන්නේ නැහැ. ඔහොම ෂෝක් එකට දවස් 30ේම මේ ෆ්ලැට් එකේ ඉන්න පුළුවන් එක ඒක තමයි ලේසිම. ඔයාලට ලේසි එක කරන්න වැඩි අමාරු එක කරන්න කරන්නත් ලගිනවා වගේ පඳුර ලගින්න යනවා. ඒවලට තස ලගින්න යනවා වගේ. මේ <laughs> අමාරු වැඩක් කරන්න යනවා. අපේ අධ්‍යාපන ක්‍රමය අතර දෙන්නේ එහෙම අමාරු වැඩක් කරන්න. නැලන්ට අමාරු වැඩ කරන්න බෑ කොහොමද? ඒ කියන්නේ මේ හිත සංසුන් වල හිත දැම්පත් වෙලා මෙන්න තියනකොට හැම දෙයක්ම බල හැමදේම අවබෝධ වෙනවා. එන්න දේවල් ඔක්කොම ළමයි කල් ගන්නවා දුවනවා ආර්ථික දේශපාලන කටයුතු ආරම්භ අරගොල්ලෝ ආරම්භ කරනවා කියනවා එලා ටීවී එකේ නිවුස් යනවා එහෙනම් ඔෆිස් එකේ වැඩ ටික යනවා අපි ලස්සන ෆ්ලැට් එකේ මෙහෙම යනවා يعني <laughs> ලෝකෙ මෙහෙම මෙහෙම යනවා මෙහෙම මෙහෙම යනවා ये रिलेशन नहीं में आना कोल्ड होने में मेरे में వెనివేనియా వెలికారితో ఇత ఇత హరినియా వెలికారితో వెనివేనియా ప్రబోధి నచ్చింది ප්‍රබෝධ ඒක අපිට දවස් දෙක තුන යනකොට බඩගිනි වෙන්නේ ඒක. ඒ ප්‍රබෝධයක් නැහැ. උඩයා විතර මායි කන්ටෝල් බඩගිනි. ප්‍රබෝධයක් ප්‍රීතියක් තියෙන කෙනාට බඩගින්නක් නැහැ. බාරණෙන් දවස් තියනවා ඒ කියන්නේ ජීවිතේ ප්‍රබෝධය ප්‍රීතිය ඇවිල්ලා නැහැ. ඔකක් හරි වන්න විභාගෙට ඒ තුනක් ආව දවසක. කැම්පස් සිලෙක්ට් වෙච්ච දවස බාරණේ දවස් දවස් බාරණේ තියාගෙන හොඳට මේ BND එකක් ගාව දවසට කියන්නේ පාරතියක් ලැබුණ දවසකට ප්‍රීතියක් තියෙනනේ. ධර්ම අටපත් හිතෙන්නේ මතකවත් යනවා. අන්න ඒක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. දැන් මේ ප්‍රීතිය සීලෙන් මනසේ ඒකාග්‍රතාවයෙන් ඒ සංසුන් භාවයෙන් ගන්න කියලා තමයි කියන්නේ. ඒක ඔටෝමැටිකලි හැදෙනවා. දැන් ඊළඟට ආවොත් ප්‍රීතිසිත ප්‍රීතිසිත වහස ප්‍රීතිය කුමක් අර්ථ කොට කුමක් අනුසස් කොට ඇත්තා වූ සම්බන්ධ ප්‍රීතිය සිතේ පස්සද්ධිය සිතේ කය සෑහළු සංසිඳීමටපත් ප්‍රීති සිත් ඇත්තාගේ ඇගේ බර අඩු අපේ ඇගේ බර දැන් වාඩි වෙලා පස්ස පැත්ත එකක් අරගෙන ගිනි ගන්නවා වගේ එනවනේ 10ක් කරන්නේ වාඩි වෙලා ඉන්නවා ඇගේ බර සම්පූර්ණයෙන්ම එනවා ඉතින් ප්‍රීතියට පත් වෙනකොට හිත සැහැල්ල වෙනවා අවතාවතාවලදී දැන් මේ ධර්මයේ තියෙන දේවල් බොරුද එතකොට මේ තියෙන දේවල් කරන්න බැයිද එදා ජීතවනාරාමේ කරපු පිටාද කරන්න බැයිද එදා දැන් වෙන්නේ මේ විදිහට ඒ පිළිවෙලටම වෙනවා අදටත් කරොත් සංසුන් වෙලා අපේ මේ ඇඟ බර ඒ බර දැනෙන්නේ මොකක් හින්දාද හිතන සංසුන් ඇත්තටම ඇඟේ බර දැනෙන්නේ ඇත්තටම බුද්ධාත්ම හේතුවත් වෙනවා ගැන අපේ මේ සිත එක එක තප්පරයකට මිලියන් වාරයක් පහළ වෙනවා පහළ වෙලා තමයි අපේ බොඩි එක හොල් බොඩි එක අපිට දැනෙන්නේ අද දැන් මගේ අත් එක මෙහෙම දැනෙන්න ඕන ඉස්ස කෙලින් කියලා දැනෙන්න ඕන පස්සට විමෙන්ද තියනවා කියලා දැනෙන්න කකුල දැනෙනවා කකුල කකුල කකුල තියනවා කියලා මේ ටිකක් දැනෙන ඉක්කිය පාර වෙනවා බල කාය විඥාන කීය පාර වෙනවා තප්පරේ තප්පරයක් ඇතුළේ දැන් පොරණවල තින්නේ මොකද අර ෆේස් ID කියලා තියෙන්නේ ඒක ඩොට්ස් 50000 30000 විතර ගන්නවනේ අපේ මූණේ ෂේප් එක. ඒකෙන් තමයි මේ මේ අහවලා මේ ෆෝන් එක අයිතිකාරය කියලා අඳුරගන්නේ. මේ මූණ අඳුරගන්නේ. මේ මුළු හෝල් පොඩි එකා ඒකේ බාර මේ ඔක්කොම අතරෙන් කීයක් පාලෙන්න ඩොට්ස් කීයක් ඕන අන්න ඒක නතර වෙනවා ඒක ඒකේ තියෙන සයන්ස් එක මේ කාය විඤ්ඤාණය දැනෙන් තැනට අර වතුරෙක් වගේ පැන පැන යන සිත ඒක නතර වෙලා භාවනා අරමුණේ 100 පවත්නකොට තමයි මේ ආයතන හැල් වෙලා අනික උඩට පාවෙලා යනවා වගේ දැනෙන්නේ. මේ ඉතිබලයක් ගිහලා ආය උඩට ආවේ. ද භාවනා අරමුණේ තියෙන. ඒතර එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඇගිය බාර දැනෙන්නේ අපි සාමාන්‍ය කියන අපරාධකාරී උනේ නේද? ඔබ මේ ලෝකෙට බාරක් කියලා කියන්නේ. ඔය නිකන් ඒ දරුවා වචනේ මේ වචන නෙමෙයි. අකුසල් කරන්න කරන්න එක හරි බාරයි. හරි වේදනයි. දැන් බලන්නකො මේ ලොකු අපරාධයක් කරපු මිනිස්සෙක් ලොකු ආඩිලින් කියනවා මම. ඉඳලා හරි අමාරුයි. අපරාධයක් කරලා බලන්න බොරුවක් කියන්නේ. දැන් බොරු හවුවේ ඉඳන්නේ මාර වැඩි නේද? ඒ ගැන හිත හිතන්නේ හරි 10ක් දැකෝ නිකන් පිච්ච කියලා යනවා වගේ. තමන් කරපු වැරද්ද කොයිලා හවුවෙද දන්නේ. ලොකු බයක් එනවා. තමන් හරි බරයි නේද? ප්‍රීතියක් ළඟපාතවත් නැහැ. ප්‍රීති සිත් ඇත්තාගේ සිතයකයි සැහැල් වෙලා සම්සුන් වෙලා සංසිඳීමටපත් වෙනවා. පාසරේ පසද්දිය මා අර්ථ කොට මා අනුසස් කොට ඇත්තවද මේ පස්සහද්දී සුඛය අනුසස් කොට ඇත. සුඛය. අර සැහැල්ලුවත් එක්ක එන සුඛය. සුව පහසු. ඒ සුඛය ආවට පස්සේ තමයි ඊළඟට සමාධිමත් වෙන්නේ. බාරව කමඨා වාර්තාවල හිත සමාධිමත් වෙනවා කියලා කවුරු හරි කියනවා අර වාර්තාවල මගේ හිත ඔබටක් කොයි සමාධිය කොට සමාධිය නැහැ අපාවෝ. කියලා ඕනේද? අවතර හරියටම හිත සමාධිමත් වුණ කෙනා අදිගේ උඩ ටික බලන්න ඕන කියලා අර සීරම ටික අංග සම්පූර්ණ වුණාට පස්සේ තමයි සමාධිවත් ඒ කියන්නේ කමඨා වර්තම් පිළිවෙලට ලියන්න කියන්නේ ඒතකොට මම බලන්නේ හැමතිස්සෙම මේ ඒකාග්‍ර වෙන විදියට මම භාවනා කරාද නැද්ද කියන එක තමයි මම මොනිටර් ඉස්සරහට ඕක ඒ ප්‍රෝග්‍රෑම් එකකට පුතා ඒ ප්‍රෝග්‍රෑම් එකේ කමඨා කරනවා ඒ කියන්නේ ඒක එයාට දෙන්න ඕන මොඩල් එකක් අපි ට්‍රේනින් කරන්න ඕන මේකට සංසුන් වෙන විදිහට මෙයා භාවනා කරනවද නැද්ද? එමත් පුළුවන්. කර්මතාවතරවරේ කියේවි. අදා ගන්න පුළුවන් ඉතලා. හරි ඩොට් ටික තාත්ත ටික දුන්නු. මොකාකාරී යන්න භාවනාර වෙන්න වාකාරි භෞතිකයක් දානවා. මැදි. දාන අර අර සම්පූර්ණ මේ විනාශ කරලා ඔන්න ආයෙත් අන්තිම දානවා. හිත භාවනාරම කරත්. ඒ ගත්තා කියන්නේ මෙච්චර ඉඳලා වාරාරුවේ නෙමෙයි ඉඳලා ගත්තා කියන්නේ ඒක. අන්තිමට දාලා එන්න පෙරවා දාන්නේ දෙවි පීඨ කියලා නැගිටලා යනවා. වැඩගෙන නැති කුණු කොට වල ටික ඇදලා දාලා ඒ කුණු කොට මැදලා දාපු හින්දා තමයි සමාධිය අන්තිමට එන්නේ. සමාධිය පස්සේ නෑ බාර ස්ටාර්ට් කරලා කරලා කරලා කරලා ආනේ ස්ටාර්ට් වුණා දැන් වෙලා නැහැ කියලා ගමන යන එක නතර කළා. මොකද බෑක් පිටර යනවා ආනේ ස්ටාර්ට් කරගන්න. දැන් ගියලා වැඩක් නැහැ ගමනේ. ආනේ ස්ටාර්ට් වුණා ගමන ගිහලා වැඩක් නැහැ. ආනේ ස්ටාර්ට් අල්ලු ගන්න. ඒක අපට අතර ඔක්කොම දෙන්නේ. අර සමහර අරුෂාගේ බලන්න කමඨාවාර්ත වාඩි වෙන්නෙම සමාධි. පළවෙනි තේරෙන සමාධිය ඇවිල්ලා ඉවරයි. පළවෙනි තේරෙදි සමාධිය වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය නම් උඩ හතම අපි කියලා තියෙනවා. ඒ හතම කම්ප්ලීට් නම් වාඩි වෙච්ච නම් සමාධිය. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ සප්ත පරිස්කාරක ධර්ම. අෂ්ට පරිස්කාරක නෙමෙයි සප්ත පරිස්කාරක ධර්ම. ඔය සම්මා සමාධිය තමයි අන්තිමට තියෙන්නේ. ඒක සඳහා තමයි සම්මා දිට්ඨියන සම්මා වායාම සම්මා සති කියලා අත ඉන්නේ ඒකට. ජවල අරස්ඨාංග මාර්ගය දන්නේ නැතුව තමයි මේ භාවනා කරන්නේ. බලන්න ජීවිතේ ඉවත් යන්නගෙන හම්බෙන්නේ නැහැ මේ ටික දැන්. අනුතර මේක දරගන්න එකවත් ඒරණේ බැරි. ඊට පස්සේ කියනවා ආංශ සමාධිය. මොන සමාධිය වැඩුවම මේ ඉලක්ක. සමාධිය කුමක් අර්ථ කොට කුමක් අනුසස් කොට ඇත්තාවද? ආනන්ද සමාධිය හිතේ යථාභූතජාලදා සිතයි. යමක් ඇත්ත ඇති නැටි නාම රූප ධර්මයක් විස සත්‍යයේ පුද්ගලයේ හෝ ආත්මාදී නැත්නම් දැනගත්තා. අනිත් අනුසස් කොට එක කියන්නේ විදර්ශනා ඒ වඩා විදර්ශනා ධ්‍යාන වලට එන්න කලින් පොතේ හිත මනස ඒකාග්‍ර වෙන්න ඕන හිත සංසුන් වෙන්න ඕන හිත තැම්පත් වෙන්න ඕන සමාධිමත් වෙන්න අපේ රේරුකාණේ ආමඳුර පොත් දීපහකට ලිව්වා මේක ලිව්වේ නැහැ මේක ලිව්වා නම් උත්තර කටමන්න ඕනේ නැහැ අද බෞද්ධ අර භාවනා රේඛිතිකා කියලා දර්ශන මාර්ගය කියලා මත කොටක් කියලා දෙනවා දර්ශන භාවනා නමුත් මේක තමයි විදර්ශනා උදාහරණ දේශනා. මනස ඒකාග්‍ර වුණාට පස්සේ මේ නාම රූප පරිච්ඡේදය ගැන වෙද බෙද යනවත් එහෙම නැත්නම් පරිසම්පාදේ මුලිතාවකට වෙද බෙද යන්නේ එහෙම අවස්ථාවක් නැහැ කොහොමද? එහෙම කර කර කර යන්න අවශ්‍ය නැහැ මේ මෙතෙදි වායකම පැහැදිලි කරලා කියනවා අන්තිමට. ඒ නිසා අපි යමු කියන්නේ භාෂ යථාභූත ඥානදර්ශනය කුමක් කරතකොට කුමක් අනුසස් කරත් තවද යථාභූත ඥානදර්ශන නිබ්බිදා විරාගය සංස්කාරයන් කෙරෙහි කාල බල කිරීමක් නොයල්පත් අනුසස් කොටක් කොට මේ චේතනා පාල කරලා මොනවත් කරන්න දෙයක් නැහැ අනිච්ච දුක්ඛ අනත්තන් කියලා මේ කියන්න දෙයක් නැහැ මේ කොට්ටෝ යනවනේ ඒ තරම් රහිතව යන්නේ අවරණ නිවන් දකින්න කියලා අපි භාවනා වෙකි කටපාඩම් කරොත් එතන චේතනාදී ඒ නිවනක් නැහැ නිවන් නිවන් මාර්ගේ මොන දෙයක්වත් අපි කරන්නේ ඔටෝමැටිකල් සයන්ක්‍රීයව ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ ධර්ම දේශනාවල තියෙනවා. වාසය හිතේ නිබ්බිදා විරාගය කුමක් මාර්ග කුමක් මාර්ගසත් නැත්නවද ආනන්ද හිතේ නිබ්බිදා විරාගය විමුක්ති ඥානන්ද සියල කෙලසුන් නැසීමේ ප්‍රත්‍යක්ෂ ඥාන අනුසස්කලාට කොටද නේද පරබාහරය අරමම දැකියෝ කතාව අන්තිම පෙළී තියෙනවා දස කුසලයෙන් වෙන්න දස අකුසලයෙන් වෙන්න දස කුසලයේ වැඩි වීම සිත් පිළිස්තර බව නැති කිරීම නමුතේ චේතනා පහළ කර ගැනීමක් හෝ වීරයක් උපදවා ගැනීමක් අවශ්‍ය කරන බව භාගතුන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ චේතනා කරණී සූත්‍රය දේශනා තියෙනවා. මේ එකක්වත් අපි හිතලා කරන දේවල් නෙමෙයි. මේක මේ ඉබේ යන මාර්ගයක් තියෙනවා. පානේ අත්‍යවික බලන්න පානේ සීල සම්පන්න සිල්වතුන් බලන්න තමයි ඊළ සම්පාන සිල්වත් එක්ක කියලා. සිල්වත් එක්ක නම් මේ ටික වෙන්න ඕන. අවිප්පටිසාරය කියන්නේ හිතේ සංසුන් බව. උපන්නේ යන මේ ධර්මතාවය. ඒ ධර්මතාවය මේ ලෝකයේ සබාදාමට අදාළ දෙයක්. ඒක හිතලා අවවත් කරන එකක් නෙමෙයි. පාඩේ වට ප්‍රමෝදය උපදීවා. අවිප්පටිසාරී බව. ඒ සංසුන් බව. ඇත්තාට හිතා කරන්නට දෙයක් නැත. දැන් ඔයාලා කියලා දීලත් බෑනේ ඔක් කරන්න. මේක ඉබේ යන එකක්. දර්ශන භාවනා ක්‍රමය කියලා එකක් නැහැ. කරගෙන යන්න එකක් නැහැ මෙතන. හරි. කොහොම අවිද්‍යාවච්ච සංකාර නම්. මේ පරිසම්පදේදී එකක් කියලා දෙන්න. ඒ තරහ කරන්න දෙයක් නැහැ. ඒ තරහ කරලා අපිට මොනවත් කරන්න බෑ නිවන් දකින්න සෝවාන් වෙන්න. සමාදාගාමීට රහත් වෙන්න මොනක් කරන්න බෑ. දර්ශන ඥාන ලබාගන්න. ඒක තැම්පත් කරලා ඒක සංසුන් වෙන්න. ඒ තරහ කරන්න පුළුවන් නම් පාන්නේ සමාධියයි ආදාතේ. ඉනේ කරන්නේ නැතිලා. පාරේන අවිපටිසාරීව ඇත්තාට ප්‍රමෝදය. උපන්නේ යන මේ ධර්මයේ ධර්මතාවයේ පාරේන යන කඩේට දාලා තියෙන අනිත් ඔක්කොටම මේ විදිහට අපි හදා ගන්න ඕන. අර එකක් දෙකක් පහින් දෙක තමයි උඩ තියෙන්නේ. පාරේ නිබ්බිදා විරාගය. කියන්නේ නිර්වේදී නැත්නම් මට විමුක්ති ඥාන දර්ශනේ පසක් කරන්නේ නියයි ඒතර කරන් දෙයක් නැහැ. මේ විදා විරාගය තියෙන කෙනාට සෝවාන් මාර්ග ඥාන, සකදාගාමී මාර්ග ඥාන, අරියත් මාර්ග ඥානෙ ලැබේවා කියලා නටන්න දෙයක් නැහැ. ඒක කරගෙන යනකොට යාන අවදාරි එතෙන්ට යන සංකාර පිටාරේ ගාවට පස්සේ විදා විරාග වලින් පස්සේ අ අපිට සංකාර පිටාරේ අවසානයේ දෙන්න පුළුවන්. උචිත කම්මිතා ඥානෙ ඒ ටික ටික වඩාගෙන යද්දී අටවස ඉපස්සනාව තියෙනවා. ඒ ටික ආවට පස්සේ කෙලින්ම අකරුප එක අලෝම ඥානෙ පොවන් බලයට ගොත් ප්‍රබුදාරේ පස් මේවා එකක්වත් හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවලට මොකද නාම රූප පරිච්ඡේදයේ මෙන්න මේ භාවනාවක් කියන්න ඕන ඊළඟට ඊළඟ එකේ මෙහෙම කියන්න ඕන ළඟට ඊළඟ එකේදී මෙහෙම කියන්න ඕන කියලා. ඒක සත්‍යවිසුද්ධි එහෙම භාවනා වෙකි නෑ. ඒතර දෙන්නේ ගානට පිළිවෙලට ඔටෝමැටිකලි විදාරට යනවා. ඒ නිසා ලංකාවේ අපි දර්ශන භාවනා කරේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ පොන්තරි දැන් ගොඩක් අය අරවා කී කියේ ඉන්නවා. දැන් දැකම නිවනකුත් නෑ. මේ තියෙන ක්‍රමේ අපි හරියට කරන්නේ නැති එක තමයි අපිට හේතු. ඇයිලේ? ඊළඟට අපිට තියෙන්නේ භාවනා පටන් ගන්න නේද? මම කිව්වා අලුතෙන් භාවනා ආරම්භ පටන් ගන්න. දැන් සමාධි දෙවිලි පොතක් පිළිගන්න. ඉස්ලාමයේ පිටෝ කොට පෙළන. දෙපාර හොදේ. පොතේ පාඩ දෙකක් යන්න ඕන කලින්. ඒක මොකද මෙල්ල ගන්න ගියාම පරේන මොකද මෙල්ල. දැන් පොතේ පාඩ ගුව තමයි දෙකම මොකද. ඉල් පාඩ. ඔන්න දෙවෙනි පොතේ 239 පිටේ සුෂ්ක විදර්ශනාව. සුෂ්ක විදර්ශනාව තමයි අපේ වරද්දලම තියෙන මේ භාවනාව. භාවනාව දෙකීලා හරලා මේ මේ කරලා තින්නේ ඔය සුෂ්ක විදර්ශනා භාවනාවේදී තමයි වරද්දලම දෙවි 39 වෙනි පිටුවේ තුන්වෙනි ඒකේ බලන්න සුෂ්ක විදර්ශනා කියලා සුෂ්ක විදර්ශනා භාවනා වඩන යෝගාචරය පිළිබඳව ත්‍රිපිටකයේ එසේ සඳහන් කොට ඇත්තේ වඩ ත්‍රිපිටකයේ තියෙන වෙන වෙනම බලන්න ත්‍රිපිටකයේ තියෙන ඔසමෑනෝර ගෝසිතාරාමේ යහන දිස්ත්‍රික්කයේ වහන්සේ වික්ෂුන් අට මෙසේ සඳහන් කොට ඇත මොන අරදහාඳුරෝ දෙනවා කර්මස්ථාන මේ භාවනා කරෙදි කියලා දෙන්න. කර්මස්ථානෙදි කරණවිදි කියලා දෙනවා. හැවත්නේ භාවනාවට ඕපාසාදී ආලෝක හෝ ආලෝක නිමිති. දැස් දෙක තියාගෙන ඉන්නකොට අපිට එක එක ආලෝකයෙන් පේනවා. ආලෝක නිමිති ඕපාසාදී ධර්මයන්හි වික්ෂිප්ත භාවයට විරුද්ධ භාවයට පොමුල් ප්‍රහණ සිද්ධ අපේ හිත ඒකාග්‍ර වෙනකොට හිත දැක්පත් වෙනකොට අපේ හිත ආලෝක ඔස්සේ යනවා. ඒ කියන්නේ මේක සම්ප්‍රේණයක් විදිහට විකාරී භාවනා කරපු සමිතාංශලාගෙන් ඇවිල්ලා දෙන මේ ආලෝක බල බල ඉඳලා දෙන සමිතාංශලා ගොඩක් දෙනවා. විකාරී එක මේ විශේෂයෙන්ම මේ සමිතාංශලා ගෙන්නලා අපි කියන අර ආයතනයක ප්‍රධානියක් මීටින් එකක් කෝල් කරන්නේ එතකොට මෙන්න කියලා මොනවද ප්‍රශ්නයක් ඇච්චරම අන්න ඒ වගේ දුන්න මේ උපදේශම් මේ තියෙන. හරි? ආ මම මොනවද සිත් වේ. යම් කාලයකට හිටනවා ගෝචර ආධ්‍යාත්මේ ගෝචර ආධ්‍යාත්මේ කියන්නේ භාවනා අරමුණේ තමක් වඩා මොකක් හරි භාවනා අරමුණ භාවනා අරමුණේ සිත පිටුවා මොනවට හිඳ එකඟ වේද මොනවට සිටීද ඒ විදර්ශනා වීතිය ප්‍රමිනෙන සමය වේ ඒ කියන්නේ උපාසාදී ආ කියන අවලෝක වගේ එන උපාසාදී අරමුණු නැත්නම් රූප දර්ශන වලින් හිත බැහැර කරලා භාවනා අරමුණේ හිත පිළිස්සුවා ගත්තා මොනවාද හිතීද ඒකාග්‍ර වේද දර්ශනා වීතියට පැමිණෙන සමය දර්ශනා වීතියට එන විදර්ශනා මාර්ගයට දර්ශනා මාවත එන විදර්ශනා ඥාන පහළ වෙන මාවතර ප්‍රවිෂ්ඨ වීමක් වෙනවා ඉගෙන අපේ එනේන අරමුණ පස්සේ එනේන සිතුවිලි පස්සේ ආලෝක පස්සේ රූප පස්සේ යන තාක් අපි විදර්ශනා විද්‍යට එන්නේ නැහැ. භාවනා මාර්ගයට සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන මේ විදර්ශනා විද්‍යට එන්නේ නැහැ. හරි. මේ වෙන සමයේ කොට විදර්ශනා උපදී. ආරම්භණින් නම් එතනම මේ මාර්ගය අසුර කරේ වඩයි පොණ පුනා වඩයි මේ මාර්ගය අසුර කරලා වඩන පොණ පුනා කරනකොට සංයෝජන ප්‍රහීනනේ. අවශ්‍යයි. ඒ ඒ භාවනා ක්‍රමය තමයි කවුද කතා අෂ්ට විමෝක්ෂයට නොපමින අෂ්ට විමෝක්ෂය කියන්නේ රූප අරූපාවචර ධ්‍යාන අටට උපමින කියන්නේ ධ්‍යාන වඩන්නේ නැතුව ඇවිසිස් පීටර්සන් ඥාන රහිත ඥාන නැති සුෂ්ක විදර්ශන රහත් උජ්ජලය පිළිබඳ දේශනාවට කාටරි ඔන්නයි කියන්නේ සුෂ්ක ඒ උපචාර අර්පණ සමාධියෙන් ආලෝකනමේදී පහළ වුවද ඒ කෙරේ ආවර්ජනය නොකිරීමෙන් මනස වික්ෂේපයට නොපමිණ යාලෝකෝල් දිතේ දුවත් මනස වික්ෂේපයට ඒ වික්ෂේපයට නොබැන වික්ෂේපයට යන්නේ නැතුව යම් කාලයක මේ සිත භාවනා ආරම්භුනේම ඊටවා එකඟ වේනා මොනවාට පීඨා සිටිනම් ඒ බඳු සමයක විදර්ශනා උපක්ලේශෝ බැහැර කොට ලබන ඒකාග්‍රතාවෙන් විදර්ශනා වීතියට පැමිණ සංයෝජන ධර්මයේ පරිණිවිති දුෂ්ක විදර්ශනාවේ චිත්ත සමතය හා සංස්කාර පරිණ්ඩා විදර්ශනා අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ කියන්නේ මේ විදර්ශන ඥාන කුද්දේව ඥාන ආදී දේවල් මේ ඒවා කුද්දේව ආදී විදර්ශන ඥාන ලබන්නේ කෙසේද කොහොමද මේ විදර්ශන ඥාන ලබන්නේ කියලා අහන්නේ සුෂ්ක විදර්ශකයා ඒක සුෂ්ක විදර්ශන භාවන වල යෝගාවචරයා තම ප්‍රකට භාවන අරමුණට ඕ කර්මස්ථානයට හිත යොදවා ඒ සිත මනමින් භාවන අරමුණට ඊර නිමිත්තට නගන්නේද සිත සකසා පිළිදවා ගන්නේද ඒ සමයේ සිත එකඟ බවට පැමිණේ. සිත එකඟ වෙනකොට චිත්ත සමතේ ලබන්නේ නම් පංච උපාදානස්කන්ධී ප්‍රකට සංස්කාර ධර්මයෝ ගත යුතුයි. පිළිසිඳ තත යුතුයි. අනිත්‍ය ආදී වශයෙන් දකගත යුතුයි. විශේෂයෙන් දකගත යුතුයි. පරිග්‍රහණය කළ යුතුයි. මෙතන කියලා දේවල් මෙනෙහි කරන්න කියලා අනිත්‍ය දුක්ඛ මාර්ගය. ඒකාග්‍ර වෙනකොට ඒක දැක ගන්න පුළුවන්. කමඨාන් ලැබෙන්නේ ඒ ඒ භාවනා යෝගාචරයේ හිත සංසුන් වෙනකොට තමයි මම කියන්නේ විදර්ශනාට ආවා කියලා. මම විදර්ශනාට එනවා කියලා කියනකම් ඕගොල්ලෝ අර මනසේ ඒකාග්‍රතාවය තමයි පවත්වාගෙන යන්න ඕනේ. ඒක භාවනා ගුරුවරයාට හරියට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගාචරයටම දැනගන්න ඉතින් මේ උපා මේ නොලෙජ්. ඒක තියෙනවා. නැත්නම් ඒක තමයි යම් කාලයක මේ කුසල් දහම් වූ චිත්ත සමතේ හා සංස්කාර පරිග්‍රහ විදර්ශනා ලබන්නේ ලබන සුළුද මතු ප්‍රකට අනුපස්සනාව වඩා ආශ්‍රව ප්‍රහාණය පිණිස අඩවිදු කළ යුතු යෝග කළ යුතු. මූලික සිද්ධාන්තය මූලික කාර්යපති. දැන් ඒවනම් අපි තමට පාසු අරමුණක ඉඳගෙන භාවනාව සඳහා වෙන අපි කාලේ මේ කරගන්න ඒ සඳහා මම විනාඩි 5ක් ලබා දෙනවා. ඔය පොත්පත් ටිකක් පැත්තකට කරලා